බුද්ධික ප්‍රනාන්දු මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ ඔව් අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න තුනක් අහලා තියෙනවා මේ YouTube එකේ හන්නදේව ටික මේ වෙනම කමක් නැද්ද මොකද්ද අහන්න වෙලාව නම් ඉවරයි කමක් නැහැ අහන්නකො හිත ඇවෙස්සෙන්නේ නැතුව සබා ගැනීමට මෛත්‍රිය උපේක්ෂාව ආදී වැදගත් නේද හිත ඇතුළට කිමිදෙන්න සති සම්පතන්නේ වැදගත් නේද අන්න හරි. ඔව්. ඒ කියන්නේ අපේ අපේ මනස අකුසල් වලින් වැහෙන්නේ නැති වෙන්න මෛත්‍රිය, උපේක්ෂාව කියලා කියන්නේ ඒවා ගුණ. ඒව අපට අවශ්‍යයි. ඒවෙන් තමයි අර ක්ලේශයන්ගේ වසඟයට යන්නේ නැතුව අපේ මනස ගුණාත්මක බවින් අපි රැකගන්නේ. ඔය හැමතිස්සෙම අපි එකයි කියන්නේ දුරුගුණ දුරු කිරීම, යහගුණ අවදි කර ගැනීම ප්‍රඥාවෙන් ලෝක ධර්ම දකින්න. ඔය පියවර තුන. එතකොට අපිට දුරුගුණ දුරු කරගන්නේ යහගුණ අවදි කර ගැනීම උදව් වෙනවා. හැබැයි ලෝක ධර්ම අවබෝධ කරන්න තැනට අපට උදව් වෙන්නේ සති සම්පජාය. ඒ නිසා මේවා ධර්ම තුල ගැඹුරට கிඳා බහින්න සති සම්පජඤ්ඤයමයි දිනු කරන්න ඕන. කරුණා මෛත්‍රියෙන් කරන්නේ ඒකට අවශ්‍ය පසුබිම හදන එක. ඒකට අර මනසේ කෙලෙස් ධර්ම යටපත් කරලා අවශ්‍ය ගුණාත්මක සහයෝගය ලබා දීම තමයි අවශේෂ ගුණාංග වලින් කරන්නේ. ඒක හරියි.